දැනෙන කායේ වෙහෙස එකතන ඉන්නකොට දැනෙන්නේ අපහසුකමට විකල්පයක් වශයෙන් තමයි මේ මම භාවනා ජීවත් කරලා තියෙන්නේ. ඉතින් ඒකක් මම භාවනා සාමාන්‍ය කායික ව්‍යායාමකුත් වෙනවා. ඒක කරන අතරේම ආනාපානී හිත පාත්තන වගේ පියවරේ පිටපැවැත් වීම තමයි මෙතන උපදෙස් දෙන්නේ. ඉතින් නමුත් අපි සක්මන් භාවනාව සඳහා මේ වගේ ඉඳගෙන ඉන්න ඉඩයක් විතරක් නැති ඒකට සක්මන් නළුවක් අවශ්‍ය කරනවා. ඉතින් ඒක නැති නිසා අපි මේකී කියන දෙමක ප්‍රදේශෝ අවශ්‍යතාවය හැකියට සක්ම සඳහා යොදන එක කරන්නේ. අදිට සකස් කරන සක්ම මළුවක් නම් අඩි 45ක් විතර දිග අඩි 4මාරක් විතර පළල සම පොළොවක් ඍජු පිටක් සකස් කරගෙන ඒක සුදු වලිය අතුරලා සක්ම මළුව සකස් කරගන්නේ. ඉතින් එහෙම නැත්නම් සාමාන්‍ය ගිය ඇතුලේ ඇතුලේ සක්මන හදනකොට සිමෙන්ති පොළව නම් මේ ලනු පැදුරක් දාලා නැත්නම් මේ කාපට් එකක් දාලා තමයි හදාගන්නේ. ඉතින් අපි මෙහෙදී ඒ වෙනුවට තියෙන ඉඩ පහඩුවක් සකස් කරගන්නවා. එච්චරම ටිකක් නැති වුණත් ඉඩ තියෙන ඉඩ. ඊට පස්සේ අපි කරන්නේ මේ සක්මන් කරන ප්‍රදේශෙට ගිහිල්ලා මෙන්න මේ ඉඩ මේ තමයි මේ පෙටේ තමයි මළුවේ තමයි සක්මන් කරන්න කියලා අදිෂ්ඨාන කරලා ඒකට මූණ දාලා හිතගෙන අර ඉඳගෙන ඉන්නකොට කය සමබර කරලා කයට සහැල්ලු කරලා ඒක දිහා බලනවා වගේ හිතගෙන සමබරව කය පවත්තලා ඒ කය දිහා බලාගෙන ඉන්නවා කියලා. එතකොට මේ හිතගෙන කෙලින් හිතවලා තියෙන කය දිහා සමබර කරගන්න. නැත්නම් හිත යොදවන්නේ බලා ඉන්නකොට තමන් පුළුවන් නම් අර වගේම වේදනා හිතවිලි හම්බ නැතුව හිතගෙන ඉන්න කය මම දැන් මෙතන හිටගෙන ඉන්නවා කියන තැනට ගන්න. ඊට පස්සේ අර අදිස්ථාන කරපු විදිහේ සාමාන්‍ය වේගයෙන් එහාට මෙහාට ටිකක් ඇවිදින්න ඕනේ. මානසිකාරයක් භාවනාවක් සතියක් මෙහි කිරීමක් නැතුව ඒ සත්පමලෝ උරු කර ගන්නවා. එහෙම බලලා ඒ වෙනකොට හිතේ වෙන මේ පිට පිට අවශ්‍යතාවයන් තේරෙන්නේ නැත්නම් ආයසරයක් හිටගෙන ඉඳලා කොනට ඇවිල්ලා වාඩි වෙලා යටි කයට හිත යොදවලා ඉන්ද්‍ර උඩුකයේ එන උඩුකයට හිත යන එක වළක්වීම සඳහා අධික ඉස්සරහින් හෝ පිටිපස්සෙන් බැඳගෙන වම දකුණ වශයෙන් තියෙන තියෙන පියවර අනුව සතිය පිළිකීමයි කරන්නේ දකුණු පාය ඉදිරියට තියෙනවා නම් මේ දකුණු පාය කියලා දැනගෙන පාය පොළවේ වදින එක හෝ ආයාස කරගතිය හෝ එනතම් පොළවේ සීතල ගතිය සමබර ගතිය හෝ පයි අත්දකින්නේ විඳිනදී අත්විඳිනදී මොකද්ද කියලා දැනගන්න ආසලුව බලන ආසලුව දකුණු කියනවා එතකොට ඊට පස්සේ වම් පායට වම් පාය මෙහෙමනකොට වම් පායේ පවත්වන්නේ දකුණු පායේ අත්දැකීම නැත්නම් දකුණු පියවරේ අත්දැකීම වම් පියවරේ අත්දැකීම මොකද්ද කියලා දැනගන්නා දක්වන්නා සුළු වගේම දෙකේ වෙනසක් විස්තරයක් දැනගන්න පුළුවන් නම් අන්නේ දැනගන්න සුළුවේ හක්මන් කිරීම එකයි ආරම්භක උපදේශ වශයෙන් දෙන්නේ. ඉතින් අර ඉඳගෙන ඉන්නකොට වගේ නෙමෙයි ඒක ඇත්ත එක අරගෙන කරනවා. නමුත් කියනවා වටේ තියෙන රූප ඒ බලන්නේ නැතුව Taman කය දිහා මේ කකුල් දෙක දිහා බලන්නේ නැතුව ඊදණ්ඩක් පමණ දිගේ ඉස්සරහා නැත්තම් අඩි පහක් පහමාරක් උතර ඉස්සරහා බලාගෙන සක්මන් කරන්න කියලා විවේකයේ පිළිබඳ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. සාමාන්‍ය තමන්ගේ ගමන් වේගයම තියාගෙන ඉන්න. ඒ වගේම මේ හැම වෙලාවෙදීම හොඳයි. ඉඳගන්න ඉස්සර වෙලා සක්මන් කරලා තියෙනවා. දැන් අපි කෙරුවේ සක්මන් කරලා ඉඳලා මේ ඉඳගෙන ඉඳලා සක්මන් කරන එකයි. නමුත් සක්මන් කරලා වාඩි වෙන්න තියෙනවනම් හරි හොඳයි. මොකද එතකොට මේ සක්මනේ ඇති කරගත්ත ගන්න මේ කීකරු ගතිය හොඳට පරියන්කයට වැඩ ගන්න පුළුවන්. ඒක නිසා මේ සක්මන පරියන්ට මාරු කර කර යනවනම් අපි හිතනවට වැඩි වෙලාවක් සක්මනේ ඉන්නත් පුළුවන්. දවසේ වැඩි කාලයක් සක්මන්ටයි භාවනාවටයි සක්මන් භාවනාවටයි පරියන්ක භාවනාවටයි යොදවන්නත් පුළුවන්. මොකද වෙලා තියෙන්නේ අර මේ වගේ වෙන්කර දවකට දවසක නම් කරන්න පුළුවන්. ඉදින්දා වැඩවල විට ඒ සඳහා වෙලාව වෙන් කර ගන්න තියෙන පහසුකම. ඒක නිසා සාමාන්‍ය කරන්න තියෙන තමන් ගෙදර වැඩ කරනකොට තමන් දුනා කරනකොට කරන පැවිදින වෙලාවල් වල සක්මන් භාවනාවක් වශයෙන් නැතත් පුළුවන් තරම් සතිමත් වෙන්න උත්සාහ කිරීමෙන් අඩුව පිළිපහ ගන්න පුළුවන් ඉතිරිදා වැඩ. ඒ විතරක් නෙවෙයි එහෙම කරනවා නම් සක්මන් කරනකොට পায় පොළවේ ගැටීමත් එක්ක අපි සතිය පිටවනා වගේම එදිනෙදා සාමාන්‍ය කටයුතු කරනකොටත් හැම වෙලාවකම හැම අත්දැකීමක්ම ගැටීමක් ස්පර්ශයක් පිළිමැදීමක් තමයි. ඉතින් ඒ නිසා කරන සෑම කටයුත්තකදීම අත හෝ පය නැත්නම් අනිත් ශරීරාංග වල පිළිමැදීම හැපීම ගැටීම කෙරෙහි අවධානය යොමු කරන කටයුතු කිරීම තමයි සක්මන් භාවනාව කියන සතිය. එදිනදා කටයුතු වලට යොදා ගැනීමදී අපි කරන්නේ ඉතින් ඒ වගේ අර පුද්ගලිකව තමන් කරන තනි තනියම කරන වැඩවලදී පටන් අරගෙන ඒව සාමාන්‍ය වේගයටත් වැඩිය පොඩ්ඩක් වේගය අඩු කරලා කිරීමෙන් එදිනදා වැඩවල සත්‍ය තීව්‍ර කරගන්න පුළුවන්. අනිත් එක මම ඊයේ මතක් කරපු විදිහට දවසක් ඇතුළත අපි කොච්චර කතා කරනවද කොච්චර ශබ්ද පිට කරනවද කියන්නේ. වැඩක් කරන්න ගියාම කොච්චර ගොරෝසුට වැඩ කිරීම නිසා ශබ්ද පිට කරනවද කියන එක පිළිබඳ සතිය පිහිටෙව්වොත් ඉබේම අපි නිශ්ශබ්ද වෙන අතර වැඩවල මුරුදු භාවයක් ගන්න පුළුවන්. ඒකත් උගාක් උදව් කරනවා සතිමත් වෙනකොට මේ සතිය පිහිටෙන්න පටන් අර ගන්නකොට ඒ නිසා එදිනදා ජීවිතයේ වැඩවලට සතිය පිහිටවීමට උගක් පාඩම් ගන්න පුළුවන් සක්මන් භාවනාවයි. සක්මන් භාවනාව යමක් කරන ගමන් චේතනාපූර්වකව සතිය පිහිටවන්නේ. එතකොට මේ චේතනාව එදිනදා වැඩ කරනකොට මුගක්ලට වැඩ කීපක් හිතට කරනවා. අපේ චේතනාව යොදලා තියෙන වැඩේ තමයි සතිය පිටීමේ මේ ප්‍රමුඛ ප්‍රධාන කර්මස්ථානය කරගන්නේ. ඉතින් සක්මන් කරනකොට රූපය පේනවා, සද්ද ඇහෙනවා, කුලම් වදිනවා කියලා දැනෙනවා. නමුත් ඒ ඔක්කොම අතරමැද පීවරට හිත තියන. ඒක ප්‍රමූල කර්මස්ථානය කරගන්නවා. එදිනදා වැඩ කරනකොටත් කෑම කනකොට අපිට රූප පේනවා, ශබ්ද ඇහෙනවා, කතා කරනවා, ගොඩක් දේවල් කරනවා. ප්‍රධාන දේ කෑම ගැනීම නම් සත්‍ය පිටවන්නේ මොකද මොකීද කියන ප්‍රශ්නේ අහුවොත් මේ මූලික ආහාර ගැනීම කටයුත්ත. ඉතින් ඒක ඒ සතිපට්ඨාන සූත්‍රයේදී අවබෝධනාංශයේ සෑම දවසකම කරන කටයුතුම එක එකක් වශයෙන් වෙන් කරලා මේ මේ දේවල් වලදී පුළුවන් තරම් සතිමත් වෙන්න කියලා ලයිස්ට්ුවක් පෙන්නලා තියෙනවා. ඒ නිසා ඒ සඳහා මේ විශේෂ ස්ථානකට ආයුක්තක් නැහැ. ඉතින්දා තමයි කටයුතු කරන ගමන්ම සත්‍ය පිටවන්න පුළුවන්. ඉතින් මේ විදිහට අර කලිමුත් මං කපු කියපු විදිහට සමහරව පරියන්කේම තමයි පටන් අරගන්නේ. ඒකෙන් තමයි ගොඩක් ඉගෙන ගන්න. මොකද තව සමහරව සක්මණෙන් අල්ලනවා මේ කටයුතු. මේ දෙකම නැති වුණත් වෙන තැනකට නොගිය සාමාන්‍ය ජීවිතය ගත කරලා සීලගත නැතත් ඉතින්දා කරන කටයුතු වලදී නැවතිල්ලේ නිශ්ශබ්දව සතියෙන් කටයුතු කිරීමෙන් අරගෙන යන්නත් පුළුවන් මේ කටයුතු. අන්නේ විතර අපි කොතනකින් හෝ මේක ජීවිතයට සම්බන්ධ කරගෙන වැඩ තුනක් විදිහට පටන් ගත්තට අන්තිමට ඔක්කොගෙම අතරින් යන සතිය මල් මාලයක තියෙන නූල වගේ අහුවෙච්ච අහුවෙච්ච වෙලාවයකට මලක් මලක් අමුණනවා වගේ ගතිමත් කරගැනීම දවස පුරාම දුවන තේමාවක් හදා ගන්න පුළුවන්. ඒකෙන් තමයි අපි මේ සතිපට්ඨානේ සතිය පිටුවගෙන විස්තර කර ගැනීම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි මෙතෙන් පටන් 11 වෙනකන් කාලය අපිට තියෙනවා සක්මන් භාවනාව සඳහා 11 ඉඳලා 11 මාර වෙනකන් බුද්ධ පූජා කටයුතු කරනවා. 11 මාර ඉඳලා 12 වෙනකන් දවල් දාන නිසා අනිකු සීලත්තන්ගේ දාන කටයුතු කරනවා. අපි 12 ඉඳලා 1 දක්වා සක්මන් භාවනාව කියලා එකට නැවතත් අපි මෙතෙන්ට එකතු වෙනවා ධර්ම සාකච්ඡාවක් සඳහා. ඉතින් ඒ දවසේ කාලස්ථාන සම්බන්ධ මතක් කිරීම ඉතින් අපි මෙතන පටන් එනම් වෙලාව සක්මන් භාවනාව සඳහා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඉතින් ඉස්සෙල්ලාම කැමති දැනගන්න කාටාරි මේ කරපු උපදේශ පන්ති මත හෝ වෙනක මේ සක්මන් භාවනාවට යන්න ඉස්සලා අත්‍යවශ්‍යම අත්‍යන්තම දැකතේ දැනගත යුතු වෙන මොන ප්‍රශ්නයක් හෝ කියන්න උපකාශ කරන කියන තියෙනවා අපි ඒකට සුළු වේලාවක් අවධානය යොමු කරමු යොමු කළා අපි සක්මන්ට යන්න බලාපොරොත්තු වෙන නිසා කාට හරි ප්‍රශ්නයක් නොවර තියෙනවා මතක කරගන්න කියලා මම කර්මාවෙන් ඉල්ලා සිටිනවා нам не ради было сообщено Америка государственная. И Варалина Сургама Джаминина Сургама Шенджазна Теренка Кузуинка Марьяги Гариндра Джамавати Пенсионера Пенсионера Ага, Нина Пенсионера Нина Пенсионера Thank you. ඒකයි සාමාන්‍යයෙන් මේක විශාල කාලයක් පුරුදු කරපු ජීවන රටාවක් වෙනස් වෙනවා කියන එක එකවර වෙන්නේ නැහැ. ඒ නිසා අපි හඳුන්ලා දීලා කාලයක් කරනකොට තමයි සප්පාය කරුණු මිනිමා සප්පායි මේක හොඳ නැහැ කියලා කරුණු තේරෙන්නේ. නමුත් සප්පාය කරුණු වල විශ්වාස කරන්නේ නැතුව වැරදින වෙලාවෙදිත් ඒ වැරද්ද අපිට ඇඟෙන්නේ විශේෂකින් ටෙන්ෂන් එකකින් ඒකත් මගේම කොටසක් නේ. එකක් වර්තමාන වශයෙන් මෙතන ඉඳලම අත්දකින්න පුළුවන් නිසා මේ දෙක සමබර කරගෙන යාමෙන් තමයි මේ බලකොඩලි සමතලා වෙලා මේක තේරුම් ගන්නෙ. ඒ නිසා හැම දෙයක්ම ලෙඩක් කරදරයක් පවා සත්‍යමත් පිටව ගන්න කටයුත්තක් වශයෙන් තමයි යොදා ගන්න තියෙන්නේ. ඒකයි කල් කරන්න යන්න යන්න අපි තුල ඒකට පරිචයක් ඒකට කුරුද්දක් ඒකට හුරු ගතියක් එනවා. ඒකක්වත් ප්‍රතික්ෂේප කෙරුවොත් අපි ජීවිතේ එක පැත්තක් විතරක් ඉල්ලන්න හදනවා. ඒ නිසා ටිකට එකතු කරන එක දුක නෑනවා. ඒක කියන්න තියෙන්නේ මල් වාරයට එනේ ඉන්නේ මල අමුණමුණ අනේකයි තියෙන්නේ. හම්බෙන හම්බෙන එක එකම සත්‍ය ධාරාවට අනුව නිරයි තියෙනවා. මොකට තමන්ගේ අත්දැකීම් ටික එකතු වෙලා ගොනුවක් වෙලා ඒකයි වෙන්නේ. ඒ නිසා ටිකට ප්‍රමාණයක් විතර 10ක් විතර වගේ කරනවා. සෑහෙන මට්ටමකට තම්බලා ගන්න පුළුවන්, කන්න පුළුවන්. නැසෙන් දෙකේ අමාරුයි. නඩු අඩුවට අහුවෙන්නේ නෑ හරි. නිසා දිගට කරගෙන යන්නේ කියලා මම ආරාධනා කරනවා. හොඳයි එහෙනම් සියලු දෙනාටම කෙරුවන් සරණක් සම්පූර්ණ වෙලා.